හැම බෝසතාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත් වෙන්න උපයෝගී කරගන්නේ ආනාපාන සති භාවනාව අනිත් හැම කමඨහනක්ම මානසිකාර බලෙන් මෙනෙහි කිරීමේ බලයෙන් තමයි හිත තැම්පත් කරන්නේ නමුත් ආනාපාන සතිය පටන් ගත්ත වෙලේ ඉඳන් සිතුවිලි සංසිඳෝමින් ආරම්භ කරන කමඨහන. ඉතින් නාහම් භික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස ආනාපාන සති භාවනම් වදාමි කියලා තැලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සතිය නොකියමි කියලත් ඉතින් ආනාපාන සති භාවනාව වඩන කෙනාට හොඳට සිහිය අල්ලගන්න උවමනාව තියෙන්න ඕනේ ඒ වගේමයි මේ කමඨහනේ ආනිසංස පක්ෂය හොඳට සති නිමිත්තේ හිත හුරු කරනවා හුරු වුණාම ඕනම වැඩක් පළක් කටයුත්තක් කරන්න පුළුවන් එළඹ සිටි සිහිය. එතකොට මේ ආනාපාන සති භාවනාව මුලින්ම කරන්න බැරි කෙනාට ඒක කමටහන කොටස් දෙකකට පෙන්නවා මුලින්ම තියෙනවා ආදි කම්මික කියලා කොටසක් ආදි කම්මික කියලා කියන්නේ මුලින්ම කරන කෙනාට මුලින්ම කරන කෙනා තාම ආධිකම්මික කෙනා ආනාපාන සති භාවනාව කරනවා නෙමෙයි ආනාපාන සති භාවනාව කරන්න හුරු වෙනවා ආනාපාන සති භාවනාව කරන්න හුරු වෙන එකට භාවනා කරනවා නෙමෙයි භාවනා කරන හැටි ඉස්සෙල්ලා හුරු වෙන ක්‍රමයට තමයි මොකද්ද කිව්වේ ආධිකම්මික කොටස කියලා. ඒ ආධිකම්මික කොටස තමයි අර ස්වාමීන් වහන්සේ පෙන්වුවේ ගණිතයට අල්ලලා ගන්න ගණිත ක්‍රමයකට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳට කොටසක් අවධාරණය කරනවා. මේ සත්‍ය නිමිත්තේද තියාගන්න නාසිකග්ගේවා මුඛ නිමිත්තේ කියනකොට මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස වාතයේ වැදෙන නාසයේ කෙලවර කියලා එක්ක උඩු තෙල කියලා කිව්වට මේ හිත නතර කරගන්න උපායක්. හිත අල්ලගන්න පුළුවන් නම් හිතින් ඕගලන්ට නාසය හෝ තොල් දෙක හෝ කියන දැනුම ඇතුවම ඉන්න පුළුවන්. දැන් අපිට පුළුවන් හිතට නාසය ගැන දැනුමින් ඉන්න පුළුවන් නේද? නැත්තම් Tamange තොල් දෙක ගැන දැනුමින්ම අපිට ඉන්න පුළුවන්. අන්න ඒකට තමයි හිත ඒ නිමිත්ත නැත්තම් ඒ ආස්වාස ප්‍රස්වාස වාතය හැපෙන තැන කියලා කිව්වේ හිත අල්ලගන්න හිත නතර කරගන්න සුදුසු තැන. එතකොට එතනදී ආස්වාස ප්‍රස්වාස වාතයේ ඇතුල් වෙන කොට හෝ පිට වෙනකොට හෝ වදින තැන හිත තියාගන්න කියලා කිව්වේ. ඒ කියන්නේ ඒයින් නිර්වචනය කරන්නේ නාසය හෝ තොල් දෙක පිළිබඳ දැනුම තියාගන්න. ඒකෙන් වඩාත්ම අවධාරණය කරන එකක් තියෙනවා ආශ්වාස වාතයේ හෝ ප්‍රශ්වාස වාතයේ එක හිත අරගෙන යන්න එපා. සිහිය අරගෙන යන්න එපා. ඕගොල්ලෝ හිතෙන් බලන්න ඕනේ හිතෙන් මේ නාසය දිහා බලාගෙන ඉන්නවා. නැත්තම් හිතෙන් තොල් දෙක දිහා බලාගෙන ඉන්නවා අපිට හිතෙන් බලන්න පුළුවන් නේද අපිට අන්න ඒ වගේ දැනුමින් ඉන්න එකට තමයි මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ දැන් Tamange කකුල තියෙන තැනට හිත යොමු කරන්න පුළුවන්නේ අත තියෙන තැනට අපිට හිත යොමු කරන්න පුළුවන්නේ ඒ වගේ නාසය හෝ තොල් දෙක කියන ওই දෙකෙන් හොඳට අහුවෙන නිමිත්ත නාසය නම් නාසයේ තොල් දෙක නම් උඩුතොල ඒ තොල් දෙක තියෙන තැන හිත යොමු කරගන්න ඕනේ හිතට අල්ල ගන්න ඕනේ කිසිම වෙලාවක ආස්වාස වාතයකත් ප්‍රස්වාස වාතයකත් හිත අරගෙන යන්න එපා එහෙම සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්තේ හිත තියාගන්නවා තියාගෙන ආස්වාස වාතය කියන්නේ හුස්ම පාර ඇතුල් වෙනකොට අපි හුස්ම ගන්නකොට එකයි කියලා හිතනවා. මේ උපායක් හුරු නැති හින්දා සති නිමිත්තේ හිත තියෙන්නේ නොදී වෙන විතර්කවලට අපිව ගහගෙන යන එක වලක්වන්න උපායක් තමයි මේ ගණිතය. හුස්ම පාර ඇතුල් වෙනකොට එකයි කියලා හිතනවා. ආපහු හුස්ම පාර පිට වෙනකොටත් එකයි කියලා හිතනවා. හිතින් හිතනවා. ඒ හිතින් හිතින් කියවනවා. හිතින් කියනවා. හිතින් ගනිනවා. සති නිමිත්තම දැනුම තියාගෙන ඉන්න දැනුම තියාගෙනම හුස්ම පාර ඇතුල් වෙනකොට එකයි කියලා හිතනවා. ආපහු පිට වෙනකොටත් එකයි කියලාම හිතනවා. ආය හුස්ම පාර ඇතුල් වෙනකොට දෙවනි පාරට දෙකයි කියලා හිතනවා. ආය පිට වෙනකොටත් දෙකයි කියලා හිතනවා. ආය හුස්ම පාර ඇතුල් වෙනකොට 3යි කියලා හිතනවා. පිට වෙනකොට 3යි කියලා හිතනවා. ආපහු හුස්ම පාර ඇතුල් වලට 4යි කියලා හිතනවා. ආය පිට වෙනකොට 4යි කියලා. ආයෙත් ඊගාට හුස්ම ගන්නකොට ආයෙත් මුල ඉඳන් 1ට ගන්න. 4න් එහාට යන්නේ ආයෙත් 1යි. ආස්වාසයට ප්‍රස්වාසයට 1යි. මේ විදිහට ගිහිල්ලා දැන් Tamanට ටිකක් හුරු වෙනවා හතරට ගයින්නකන් නම් හිත අහකට යන්නේ නැතුව සති නිමිත්ත තියාගෙන ගයින්න පුළුවන්. අන්න ඒ වෙලාවට 6 දක්වා වැඩි කරනවා. අස්වාස වාතයට 1යි ප්‍රස්වාස වාතයට 2යි ඊගාවට අස්වාස වාතයට මේ අස්වාසයට ප්‍රස්වාසයට 1යි ආයි ඊගාව අස්වාස ප්‍රස්වාසයට 2යි 3යි 4යි 5යි 6යි ওই මට්ටමට එනකොට දැන් ආයෙ හිත පිට පයින්නවා වගේ. ඊට පස්සේ ටික දවසක් කරනකොට දැන් හයට ගයිනකම් සති නිමිත්තේ ඉන්න පුළුවන් සති නිමිති තියාගෙන කොහාටවත් යන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාසයේ ගයින්න පුළුවන් කඩාගෙන බිඳගෙන හිත කොහාටවත් දුවන්නේ ඕන විදිහකට ඕන වෙලාවක ඒ ගණිතයේ තබා ගත්තාම ඉන්න පුළුවන් විදිහට තේරෙනවා එතකොට ඒක ටිකක් වැඩි කරනවා 8 දක්වා. 8 දක්වා වැඩි කරනවා ආස්වාස ප්‍රස්වාසයට 1යි, ගාස්වාස ප්‍රස්වාසයට 2යි, ওই විදිහට 8 දක්වා. ඕකට තව ක්‍රමයක් තියෙනවා ඕන්නම් පුළුවන් අනුලෝම ප්‍රතිලෝමෝ ගණිතය ගන්න ක්‍රමයක් තියෙනවා එකේ ඉඳලා හතර දක්වාත් ආය හතරේ ඉඳලා එක දක්වාත් එනවා. එකේ ඉඳන් හය දක්වාත් හයේ ඉඳන් එක දක්වාත්. එකේ ඉඳන් අට දක්වාත් අටේ ඉඳන් හතයි හයයි පහයි හතරයි තුනයි දෙකයි එකයි කියලා ප්‍රතිලෝමවත් ගන්න පුළුවන්. මේ විදිහට ටික දවසක් කරනකොට හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ සත්‍ය නිමිත්ත ගැන දැනුම තියෙන්න ඕනේ. දැනුම තියාගෙනමයි මේ ගයි. ඔන්න ඔහොම ගයිනකොට අට දක්වා අටෙන් එහාට යන්නේ නැහැ. එතකොට ගණිතයකට හිත යනවා. ඒ නිසා ගයින්න එපා කියලා කියනවා ධර්මයේ. ওই විදිහට ඔය මට්ටමට සත්‍ය නිමිත්ත හිත තියාගෙන අස්වාස ප්‍රස්වාසය ඇතුල් වෙන පිට වෙන හුස්ම තුලම හිත රඳව ගන්න පුළුවන් අටට ගයිනකම් කියන තැනට ආවහම දැන් ආනාපාන සති භාවනාව කරන්න තරම් සුදුසු තත්වයක එයා ඉන්නවා. ආධිකාම්මික කොටස එයාට ඕනේ ඒ කියන්නේ දැන් පුබ්බ යෝග කමඨහන කියන තැනට එනවා. පුබ්බ යෝග කියලා කියන්නේ මුලින්ම ආනාපාන සති භාවනාව කරන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට දැන් වෙලදර තිබුණු විශේෂය තමයි සති නිමිත්තේ හිත තියාගන්නවා නමුත් ගණින්නේ ගණිතය අතහරිනවා දැන් මොකද කරන්නේ සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන් ආස්වාස වාතය කියන වාතය ඇතුල් වෙනවත් දන්නවා පිට වෙනවත් දන්නවා නමුත් ආස්වාස වාතයවත් ප්‍රස්වාස වාතයවත් අනුව හිත අරගෙන යන්නේ. ඒක හොඳටම මතක තියාගන්න ඕන. හුස්ම පාර එක්ක හුස්ම පාර අදිනකොට සති නිමිත්ත ගැන දැනුමක් නැතුව හුස්ම පාර ගන්න එක ගැනම වැටහෙන බවකින්ම ඉන්නවනම් ඒ ආස්වාස වාතය අනුව ගියා. හුස්ම සති නිමිත්තක අහු නොවි ප්‍රස්වාස වාත හුස්ම පාර පිට වෙන එක ගැනම දැනුම ඕගලන්ට ආවනම් ඒ ප්‍රස්වාසය අනුව ගිහිල්ලා. තියෙන්නේ. එහෙම කරනකොට ආශ්වාසය අනුව ගිහාම පෙන්නනවා හරියට ගිතෙල් කලයක් දීපු මිනිසෙකුට උස්මුරුතාව හැදුනා වගේ ශරීරයේ මහ තද ගතියක් බර ගතියක් අපහසුාවක් ඇති වෙනවා කියලා අර ස්වාමීන් වහන්සේත් මතක් කරනවා හිසේ එකක් කොන් හැදෙන්න පුළුවන් හුළු එකක් කොන් හැදෙන්න පුළුවන් නොඑක අපහසුකම් හැදෙන්න පුළුවන් ප්‍රස්වාස වාතය අනුව ගිහාම බාහිද්ද ආරමුණේ බාහිර ආරමුණේ හිත විසිරෙනවයි කියලා පෙන්නවා. ඒ හින්දා ආස්වාස ප්‍රස්වාසය අනුව යන්නේ නැතුව සති නිමිත්තේ ඔගොල්ලෝ ඉන්නවා. එහෙම හිත තියාගෙන ඉන්නවා දැනුම ඇතුව ඉන්නවා. එහෙම ඉන්නකොට ඔගොල්ලන්ට තේරෙනවා හුස්ම ඉහළ පහළ ගන්න බව. ඒකට තමයි අර උපමාවක් වෙන්නේ දොරටු පාලයේගේ උපමාවක්. දැන් යම්කිසි ගේට්ටුවක් ළඟ හරි කර්මශාලාවක් ළඟ හරි මුරකරුවෙක් ඉන්නවනම් ගේට්ටුවේ ඒ මුරකරුවා මොකද කරන්නේ කර්මන්ත ශාලාවට එන මිනිස්සුන්ව පරීක්ෂා කරන්න පාර දිගේ දුවන්නේත් නැහැ. කර්මාන්ත ශාලාව ඇතුළට ආපු මිනිස්සුන්ව පරීක්ෂා කරන්න කර්මාන්ත ශාලාව ඇතුළේ දුවන්නේත් නැහැ. එතකොට එයා ඉන්නේ ගේට්ටුව ළඟමයි දොර ළඟමයි. ගේට්ටුව ළඟ ඉන්නකොට පිටතින් කෙනෙක් එනවනම් ගේට්ටුව ළඟදී පරීක්ෂාවට ලක් කරනවා. ඇතුළේ ඉඳන් කෙනෙක් එළියට යන්න එනවනම් ගේට්ටුව ළඟදී පරීක්ෂා කරනවා. මෙයාගේ පරීක්ෂාවට ලක් වෙලා තමයි මේ කර්මාන්ත ශාලාවේ ඇතුළෙන් කෙනෙක් පිටට යන්නේ පිටේ ඉඳන් ඇතුළට එන්නේ. නමුත් එයා කොහෙවත් යන්නේ ඒ ගේට්ටුව වගේ දකින්න මුර කපොල්ල වගේ දකින්න මේ නාසිකාගේ ඕ මුඛ නිමිත්ත එතන ඉන්න මුරකරුවා තමයි සිහිය දැන්. දැන් ඇතුළට ඇතුළේ ඉඳන් එළියට එළියේ ඉඳන් ඇතුළට එන ඇතුළේ ඉඳන් එළියට යන ජනතාව වගේ තමයි අස්වාස ප්‍රස්වාස වාතය. දැන් මේ ගේට්ටුව ගාව ඉන්න මුරකරුවගේ පරීක්ෂාවට ලක් වෙලා තමයි මේ දෙගොල්ලොම එහාට මෙහාට යන්නේ. ඒ වගේ සති නිමිත්තේ හිත තබාගෙන ඉන්නකොට ආස්වාස වෙන බවක් දන්නවා ප්‍රස්වාස වෙන බවක් දන්නවා. නමුත් ආස්වාස ප්‍රස්වාසය අනුව හිත ගෙනියන්නේ නැහැ, ගෙනහිල්ලා නැහැ. ඔකට තව උපමාවක් පෙන්නනවා. දැන් අතපය හතරම නැති පිළෙක් ඉන්නවා. දැන් එයා ඉන්න තැනට ඉස්සරහෙන් කෙනෙක් උන්චිල්ලාවක් පදිනවා. දැන් මෙයා උන්චිල්ලාව පදින කෙනා එක්ක ඒ පැත්තට යන්නෙත් නැහැ මේ පැත්තට යන්නෙත් නැහැ. මෙයාව පාස් කරගෙන උන්චිලාව මේ පැත්තටත් යනවා එයා දන්නවා. මේ පැත්තටත් එයා උන්චිලාව යනවා දන්නවා. එයා ඉන්න තැනම ඉඳිමින් දැන් උන්චිලාව මේ පැත්තට ගියා කියලාත් නෝනින් දන්නවා. උන්චිලාව මේ පැත්තට නේද? ඔය ලීරණ උපමාවක් දැන් ලීරණ කොට ලීරණ කෙනා ලීය ඉරන්නේ ඉස්සෙල්ලා අර කළු නූලකින් ලීය මොකක්ද ඒකට කියන්නේ නූල් අදිනවා නූල් ඇද්දාම දැන් කියක් දැත්ත තියන්නේ නූල උඩ දැන් ඒ ඉරණ කෙනා කියත උඩට හදිනකොට ඒ කියත් පහරත් එක්ක කියතත් එක්ක ඇහැ උඩට අරගෙන ඉන්නේ නැහැ බලන්නේ නැහැ. පාතට යනකොට ඒ බලන්නෙත් නැහැ. එයා බලාගෙන ඉන්නේ අර කියත් දැත්ත නූලේ වදින තැනමයි බලාගෙන ඉන්නේ. හැබැයි එයාට පෙනිලයි හැම කියත් පාරක්ම උඩට යන්නේ පාතට එන්නේ. එයා කියත් පාර එක්ක කිසිම වෙලාවකවත් හිත අරගෙන යන්නේ නෑ. මෙහෙම කියත උඩට එනකොට මෙහෙම උඩ බලන්නෙත් පාතරට ඔහොම පාත බලන්නෙත් නෑ. ඒ වගේ අස්වාස ප්‍රස්වාසයේදී ඒ කියත් දැත්ත අර නූල ගහපු තැන තියාගත්තා වගේ තමයි සත නිමිත්ත ඉහළට පහළට යන කියත අනුව හිත ගෙනියන්නේ නැහැ වගේ තමයි ආස්වාස ප්‍රස්වාසය අනුව හිත ගෙනියන්නේ මෙන්න මේ විදිහට ආස්වාස ප්‍රස්වාස වාතයට හිත යොමු කරගෙන නුවණින් දැනීමෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට හිත අහකට යනවා කියන්නකෝ ආපහු ගන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. කොහොම හොම හොම ප්‍රයෝග කරනවා කියන්නේ උත්සාහවත් වෙනවා කියන්නේ ඕක තමයි. මේ විදිහට කරනකොට ආශ්වාස වාතය දීර්ඝ වෙන්නත් පුළුවන්. ප්‍රශ්වාස වාතය දීර්ඝ වෙන්නත් පුළුවන්. ආශ්වාස වාතය ලුහුඩු වෙන්න කෙටි වෙන්නත් පුළුවන්. ප්‍රශ්වාස වාතය කෙටි වෙන්නත් පුළුවන්. එයා ආශ්වාස වාතය කියලා දන්නවා ඒක දීර්ඝ හුස්ම ගන්නවා කියලා දන්නවා ප්‍රශ්වාසයක් දන්නවා දීර්ඝයි කියලා දන්නවා කෙටි කියලා දන්නවා නමුත් Tamange වැඩේ Taman සති නිමිත්ත තුල හිත තියාගෙන ඉන්නේ අර කියත ළඟ ළඟ මෙහෙම ඇතිල්ලුවත් එයා දන්නවා කියත් තලේ උඩට ඇද්දත් එයා දන්නවා ඒ වගේ එතකොට ආපහු ඔය දීගං වාංචන්තෝ දීගං අංචාමිත පජානාති කියනකොට යතු ගාන එකකත් වෙනවා දැන් වඩු කෙනෙක් මොනවාර දෙයක් යතු ගානකොට එයා ළඟ ළඟ යතු ගානකොට යතු ගාන බව දන්න දීර්ඝව යත් අදිනකොට ඒකත් දන්න නේද ඒ වගේ ඈ එතකොට ඒ විදිහට කරනකොට ඔන්න මෙයාට මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙනද තිබුණු ඖදාරික ගතිය රළු ගතිය අපහසු ගතිය අතහැරෙනවා ටිකක් බොහොම පහසු ගතියක් එනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන් ගතියකුත් එනවා ආන් ඒ මට්ටමට කරනකොට මෙයාට මේ ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද අග කියන තුන් කොටසම ප්‍රකට වෙනවා. ඒ මුල මැද අග ප්‍රකට වෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. දැන් සති නිමිත්ත තුල හොඳට හිත රැඳිලා තියෙනවා. දැන් දුවන්නේ හිත හොඳට සති නිමිත්තේ රැඳිලා තියෙනවා. මෙන්න මෙහෙම සති නිමිත්ත තුල හිත රැඳිලා තියෙනකොට මොකද වෙන්නේ? දැන් කොහාටවත් යන්නේ නැති නිසා සම්පූර්ණ ආස්වාසයම ප්‍රකටයි. සම්පූර්ණ ප්‍රස්වාසයම ප්‍රකටයි. අපිට ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට නැහැ කියන්නේ ඇතුලෙන් සියුම් සියුම් මට්ටමින් හෝ විතර්ක අහකට යන නිසායි. විතර්ක තියෙන නිසායි. එහෙම දැන් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ හොඳට මේ ආස්වාස ප්‍රස්වාසය සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වෙනවා. ඔන්න ඔය මට්ටමට එනකොට මේ මෙයාට හම්බ වෙනවා කත්තු කම්මත කුසල ඡන්දය කියලා කත්තු කම්මත කුසල ඡන්දය කියලා කියන්නේ කරගෙන යන්න තමන්ටම කැමැත්ත ඇති දැන් හරියට කවුරු හරි ඉදිරියෙන් පිටපසින් ඉඳලා තල්ලු කරන්න අදින්න එපා. අද භාවනා කරනවා කියන්නේ නිකන් කසාය බොනවා වගේනේ අපිට නේද? ඉතින් බොහොම අමාරුවෙන් අපහසුයෙන් කරන්නේ අද. නමුත් බොහොම කාගවත් පෙළඹවීමක් නැතු උත්සාහයක් නැතු හරි කැමැත්තෙන් තමන්ම කරන්න ගන්නවා මොකද හොඳ මිහිරියාවක් එතකොට දැනෙනවා හොඳ සුවයක් පහසුවක් දැනෙනවා එයා බාහිර වැඩක් කළත් කොයි වෙලේද මේ කමටහනට යොමු වෙන්නේ කියන තැනකින් වැඩ කටයුතු කරද්දී ඒ සති නිමිත්ත තුලම හිත අල්ලගන්න උත්සාහවත් වෙනවා. ඉබේම නිතැතිම්ම පෙළඹෙනවා. කරගෙන යන්න. ඔන්න ඔය මට්ටමට හිත වැඩුණාම වැඩෙනකොට වෙන්නේ මොකද්ද? මේ කාය සංකාරයේ සංසිඳෙනවා ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙනවා. කාය සංකාරයේ සංසිඳෙනවා ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙනවා කියලා කිව්වේ මොකද්ද? කාය සංකාරයේ සංසිඳෙනවා ආස්වාස ප්‍රස්වාස සංසිඳෙනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සිතුවිලි සංසිඳෙනවා. සිතුවිලි සංසිඳෙන නිසායි ආස්වාස ප්‍රස්වාසය සංසිඳෙන්නේ. දැන් සිතුවිලි රළු වෙන නිසායි ඖදාරික නිසායි ආස්වාස ප්‍රස්වාසය ඖදාරික රළු. දැන් අපිට කෙනෙකුට කය මහන්සි වෙලා ලොකු වැඩක් කරන නම් ආස්වාස ප්‍රස්වාසය අපේ රළුයිනේ. අයියෙන් හුස්ම ගන්න ඕනනේ. අපි බර වැඩක් කළොත් කන්දක් නැග්ගොත් හුස්ම ගන්න වෙනවා අපි ගොඩක් නේ. ඒ වගේ කය රළු වෙන්න වෙන්න ආස්වාස පාස්වාසේ රළු. සිතුවිලි සංසිඳෙන්න සංසිඳෙන්න කය සංසිඳෙනවා. කය සංසිඳෙන්න සංසිඳෙන්න ආස්වාස පාස්වාසය සංසිඳෙනවා. ඔන්න ඔය වෙලාවට ඊ타ත්ම මිහිරි කිසිම දවසක නොවිරු පුදුම සුවයක් දැනෙන ඕකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාත සහගත කායගත සතිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මිහිරි වූ කායගත සතිය නොවඩයි නම් සාත සහගත කායගත සතිය නොවඩනෝ නම් එයා මේ ශාසනයේ පාණය දන්නේ නැහැ කියනවා. මේ ශාසනයේ එකම පාණය බීම මොකද්ද? සුඛ සහගත කායගත සතිය කියනවා. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා නැත්තම් මේ ගැන දන්නේ නැත්තම් එයා තාම මේ ශාසනයේ බීම බීපු කෙනෙක් නෙමෙයි එතකොට මේ ශාසනයේ පාණය මොකද්ද? සුඛ සහගත කායගත සති. එච්චරට මිහිරි. එච්චරට හිත කය දෙක ප්‍රබෝධමත් කියලා. ඔන්න ඔය මොහොතේදී තමයි ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණ සංසිඳෙන්නේ. සංසිඳනකොට ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියන තැනට එනවා පෙර නොවිරු ප්‍රීතියක් සැපයක් දැනෙන්න ගන්නවා එතකොට ඒ ප්‍රීතිය සුඛය අනුව නොයලන විදිහට බලනකොට තමයි ධ්‍යාන මට්ටම එන්නේ එතකොට අපි මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු පරියායම අපි විස්තර කරමු ඒ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුණාට පස්සේ ඒ සති නිමිත්තේම හිත තබා ගන්නකොට උග්ඝහ නිමිති, පටභාග නිමිති පහළ වෙන හැටි පෙන්වුවා. දැන් එච්චර දුරට අපි යන්න ඕනේ දැන් මේ පෙන්වුවට උග්ඝහ නිමිති, පටභාග නිමිති ඕවා ඉස්සෙල්ලා හිතේ මවා ගන්න එපා. මෙන්න මේවා ලබා ගන්න තැනට යන්න ඕනේ කියලා එහෙම හිත හිතා ගන්න එපා. ඕවා ඉදිරිපත් කර ගන්න එපා. ඕක ඒකමයි ආරම්භයට හරස් වෙන්නේ ඒවා ලැබෙන්න ඕනේ දේවල් අත්විඳින්න ඕනේ දේවල් අනුපූර්ව හම්බ වෙන්න ඕනේ දේවල් ඒවැය දැනුමින් පටන් ගන්න එපා එක කොම අතහරින්න දැන් මේ කෙරි ආනාපාන සතිය කෙරීගෙන යන ක්‍රමය අස්වාස ප්‍රස්වාසයේ සංසිඳෙන තැන දක්වා එතකොට අස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා කියනකොට මේ කයම සංසිඳෙනවා මේ කය පුළුන් රොදක් වගේ තැනකට එනකන් එනවා. මේ කය සම්පූර්ණ නිබරයි. මේ වගේ මම කියලම මේක පේන්නේ නැහැ මේ ශරීරේ. ඔක්කොම විතරක සංසිඳිලා කියන තැනට එනකන් එනවා නීවරණ ධර්ම දුරු වෙන තැනටම එනවා. අන්න ඒ තැනට එනකන් අපි මේ ආනාපාන සතිය වඩන්න ටිකක් පුරු වෙන්න ඕනේ. එතකොට මුලින් ආනාපාන සතිය ගැන කියපු ටික මතකයි නේද? දැන් ගණිතයකින් තොරව ආනාපාන සතිය අල්ලගන්න පුළුවන් සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාසය අනුව නුවණින් හිත මෙහෙවන්න පුළුවන් අය ඉන්නවනම් ඒ අය ගණිතය ඕනේ නැහැ. ගණිතයට බලන්න ඕනේ නැහැ. එතනින් පටන් ගන්න ඕනේ නැහැ. ඒ අයට කෙලින්ම මේ ආහනාපාන සති භාවනාවම පටන් ගන්න පුළුවන්. එහෙම අමාරු කෙනා සති නිමිත්ත තුල හිත තබා ගන්න අමාරුම කෙනා හිත එකඟ වෙන්නෙම නැති කෙනා අන්න අර ගණිත ක්‍රමයට ටිකක් හුරු කරන්න තේරෙන්නේ එතකොට ඔන්න ඕක තමයි ආනාපාන සති භාවනාව දැන් මෙතනදී මම ගොඩාක් දුරට කතා කරන්නෙත් මම හුරු කරන්නෙත් සමත විදර්ශනා යුගනද්දව යන්න මං කරන එකම ඕගොල්ලන්ට කිය කල යුතුයි කියන එක කියන්න හදනව නෙමෙයි මම දන්න පරයය කියන්න හදනවා මේ ඒ නිසා මොකද භාවනා ක්‍රම හතරක් තියෙනවා සමත පූර්වාංගම විදර්ශනා විදර්ශනා පූර්වාංගම සමත සමත විදර්ශනා යුගනද්ද ධම්ම උද්දච්ච සමන්නාගත චිත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලලා මාර්ගය උපදවා ගැනීම කියලා ක්‍රම හතරක් තියෙනවා මේ සමත පූර්වාංගම විපස්සනා ක්‍රමයේදී තමයි ආනාපාන සතිය හරි කමඨහනක් අර වගේ දිගටම වඩලා උග්ඝහ නිමිති පටිභාග නිමිති පහු කරලා අර්පණා මට්ටම අර්පණා කියන්නේ ධ්‍යාන මට්ටමට ඇවිල්ලා ඊට පස්සේ විදර්ශනාවට හිත නැඹුරු කරන්න. ඒද විදර්ශනා කරනවා කියලා මොකද්ද කළ යුත්තේ කියන එක මෙහෙන් අහගෙන යන්න ඕනේ. දැනගෙන යන්න ඕනේ. නැතුව හිත සමාධි වුණාම පේනවා කියන සිද්ධියක් නැහැ. එහෙමනම් ධර්මය අවබෝධ වෙන්නේ බෝසතාණන් වහන්සේටත් ඉස්සෙල්ලා ආරාකාලාම උද්දකරාම් පුත් වගේ අයට. මොකද එයාගේ හිත වුණාවට වඩා සමාධි විලා තිබුණා. ඕනෑතරම් සමාධි විලා තිබුණා. මෙහෙන් දැනගෙන ගිහිල්ලා නමුත් දැනගත්ත දහම ඉස්සලා මෙනෙහි කරන්න අපහසු නිසා චිත්ත සමත්‍යයක් ලබාගෙන අර්පණා දක්වා ඊට පස්සේ විදර්ශනාහාවට හරවන ක්‍රමයට කියනවා සමත පූර්වාංගම විදර්ශනාව කියලා. තව ක්‍රමයක් තියෙනවා සමත කමඨහනක් වඩන්නෙම නැහැ සම්පූර්ණ විදර්ශනා විතරක් කරනවා ස්කන්ධයන්ගේ උදේවැය බලමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයටම විතරක් සම්මර්ෂණය කළා කළා කළා කළා කළා චේතෝ සමතයක් ඇති කරගෙන මාර්ගය ලබා ගන්නවා. ඒකට කියනවා විදර්ශනා පූර්වාංගම සමතය කියලා. තව ක්‍රමයක් තියෙනවා සමත විදර්ශනා යුගනද්ද කියලා. කලින් කලට සමත නිමිත්තත් ආශේවනය කරනවා කලින් කලට විදර්ශනාවත් ආසේවනය කරනවා. නුවණිනුත් බලනවා හිතත් වඩනවා. හිතත් වඩනවා නුවණිනුත් බලනවා. මේක තමයි බොහෝ දුරට බුදුරජාණන් වහන්සේ පනෝපු න්‍යාය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජිතේ ජටං කියලා මේ ගාතාවෙන් පෙන්වන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ යම්කිසි නුවණැති පුරුෂයෙක් පුද්ගලයෙක් සීලේක පිහිටලා චිත්තම් පඤ්ඤංච භාවයන් සමතයත් විදර්ශනාවත් වඩයි නම් චිත්තම් කියලා කිව්වේ චිත්ත භාවනාවට සමතයට පඤ්ඤං කියලා කිව්වේ පඤ්ඤා භාවනාවට විදර්ශනාවට සමතයට තව නමක් චිත්ත භාවනාව විදර්ශනාවට තව නමක් පඤ්ඤා භාවනාව චිත්තම් පඤ්ඤාංච භාවයන් කියලා කියන්නේ සමත විදර්ශනා වඩයි නම් ආතාපි කෙලස් තවන වැර ඇති නිපකෝ නිපකූ දක්ෂ වූ සෝ ඉමං විචටේ ජටින් අන්නේ ඔහුම මේ කෙලස් ගැටේ ලෙහා ගන්නවා කියලා පෙන්වනවා ඒ වගේ සීලයක පිළිතර දැන් මේ සීල් සමාදන් වෙලා සමත විදර්ශනා යුගනද්දව සමත නිමිත්තත් විදර්ශනාවත් දෙක කලින් කලට ඇසුරු කරන ක්‍රමය තමයි මම ටිකක් හුරු වෙලා තියෙන්නේ. මම ඒ පරියායෙන් කියන්නම්. නමුත් ඕගොල්ලන්ට කැමති නම් අර විදිහට කරන්න පුළුවන්. ඒ ක්‍රමය තමයි ආනාපාන සතිය ආදී සමත කමඨහනකට හිත තබාගෙන හොඳට හිත තැම්පත් කරන්න ටිකක් උත්සාහවත් වෙනවා. හිත විසිරුණු බව වැඩි වුණාම හිත විසිරුණ ගතිය වැඩි වෙනකොට සමත නිමිත ආසේවනය කරන ගතිය සමත නිමිත ඇසුරු කරන පැත්ත වැඩි කරන්න ඕනේ. සමත නිමිත ඇසුරු කරන ගතිය වැඩි කරන්න ඕනේ. බොහොම ටිකක් ටිකක් තමයි විදර්ශනා කරන්නේ. හිතේ දුවන ගතිය අඩු වුණාම වැඩි වශයෙන් විදර්ශනා කරන්න ඕනේ අඩු වශයෙන් සමත නිමිත්ත ඇසුරු කරන්න ඕනේ. මේක තම තමන් නුවණින් දැනගෙන කරන්න ඕන එකක්. දැන් අපිට හිතේ හිතේ විතර්ක පහළ වෙන ගතිය කතා කරන ගතිය වැඩිපුර තියෙන නිසා සත්‍ය නිමිත්තක හිත තබාගෙන සිත එකඟකරනද ටිකක් වැඩි වෙලාවක් ගන්නවා වැඩි වෙලාවක් උත්සාහවත් වෙනවා ඒ විදිහට කරනකොට ඔන්න හිත අහකට යනවා ආපහු ගන්නවා සති නිමිත්තට ආයෙත් ගන්නවා අහකට යනවා ආයෙත් ගන්නවා ওই විදිහට ටිකක් වෙලා කරනවා ඉඳලාම සැරේක හිත අහකට යනකොට අහකට ගියා කියන්නේ ඔන්න යාළුවෙක් මතක් වුණා නෑදෑයෙක් මතක් වුණා අඳුරන තව කවුරු හරි මතක් වුණා කියලා සිතුවිලි ටිකක් ගියොත් ගියපු වැල අතට ගන්නවා අතට ගන්නවා කියලා කියන්නේ ඒ Tamanට විතරක පෙලක් පහළ වුණා නම් එයින් එක එක අරගෙන ලෙහෙනවා පිරිසිදු කරනවා. ඒ ලෙහෙනවා ඒ කියන්නේ විදර්ශනා කරනවා. ලෙහෙනවා පිරිසිදු කරනවා කියන එක තමයි අපි කායගත සතියෙන් කරන්නේ. මෙතෙන්දී විදර්ශනාව කොටස් දෙකකට බෙදනවා රූපවවත්තාන නාමවවත්තාන කියලා වවත්තාන කියන්නේ වොත්තපන කියනවා වවස්ථානය කියලා කියනවා මොකද නිශ්චය කරනවා විනිශ්චය කරනවා තීරණය කරනවා හොඳට හිතනවා රූපය ගැන හොඳට හිතනවා අන්න ඒ හිතන ටිකට හිතන හැටි අපි ටිකක් හිතමු බලමු හිතන ටිකට ප්‍රයෝගික කරගන්නවා අපි අර දවල් දාලා දුන්නු පටියේ කායගත සතිය කියලා කොටස් ටිකක් අපිට පෙන්නවා ඒ ටික අපි ගන්නවා ඈ එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ විදර්ශනා කියලා කියන්නේ මොකටද විදර්ශනා කියනවා විපස්සනා කියනවා ඕගොල්ලෝ වැඩිපුර කැමති විදර්ශනා කරන්නද විදර්ශනාවටද විපස්සනාවටද ඕගලන්ට ඕනේ විපස්සනා මාර්ගය කියලා දෙන්නද විදර්ශනා ක්‍රමය කියලා දෙන්නද ඈ විදර්ශනා ක්‍රමයට දෙක විදර්ශනා කිව්වත් විපස්සනා කිව්වත් දෙකම එකයි විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් විපස්සනා කියලා කියන්නේ pāli භාෂාවෙන්. එතකොට විදර්ශනා කරනවා නැත්නම් විපස්සනා කියලා කිව්වේ විශේෂයෙන් දැකීමක්, විශේෂ දැකීමක්. නුවණින් දැකීමක්, ඇත්ත ඇති හැටි දැකීමක් කියනවා. එතකොට කුමකට වඩා විශේෂයකින්ද මොක විශේෂයකින් දකිනවා මොකකට වඩා විශේෂයෙන් සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශේෂයකින් දකිනවා සාමාන්‍ය ලෝකයා යම් විදිහකට දකිනවා නම් මේ ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය මිනිසෙක්ය කෙනෙක්ය කියලා සත්ව පුද්ගල භාවයෙන් සාමාන්‍ය ලෝකයා දකිනවා නම් ඒ දකින දේට ඔබ්බෙන් බලනවා. ඇත්ත ඇති හැටිය බලනවා. නුවණින් බලනවා. විශේෂයකින් බලනවා. විශේෂණයකින් බලනවා කියන තැනක් තමයි මේ විපස්සනා කියලා කියන්නේ විදර්ශනා කියලා කියන්නේ. එතකොට අපි රූපය විදර්ශනා කරනවා. කොහොමද සාමාන්‍ය ලෝකයා දකිනවට වඩා විශේෂණයකින් රූපේ දිහා බලනවා. සාමාන්‍ය ලෝකයා දකින විදිහට වඩා ඇත්ත ඇති හැටි රූපේ දිහා බලනවා. ඔනෝක තමයි දැන් අපි හුරු කරන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා දකිනවා මෙතනදී එක කාරණාවක් ගන්න ඕනේ සවිඥානික රූපවල ඇත්තේ බැලුවහම ඇති. ගෙවල් දොරවල් යාන වාහන ඕන්නේ ඒවට තියෙන තණ්හාව ඉබේම යතහැරෙන්නේ මේ පුද්ගල භාවයේ අතහැරනකොට. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු ධර්මයන් අනාත්මයි කියලා යම් කලක විදසු නුවණින් දකිනං අන්න එදාටයි මේ දුකේ කලකිරෙන්නේ. අපිට දැන් මේ ගස් කොළන් මේවා සත්පුද්ගලින් නෙවෙයි කියලා දන්නවා තේරෙනවා හිතට වැටහෙනවා නමුත් මම සතෙක් මේ අනිත් අය සත්තු මේ මිනිස්සු පුද්ගලයේ සත්තු කියලා ආත්ම දෘෂ්ටියක් අපිට තියෙනවනේ ඒ අපිට ආත්ම භාවයෙන් වැටහෙන දේත් මේ වගේ தത്വෙට ආපු දවසටයි මේ ලෝකෙන් අපි මිදෙන්නේ එතකොට දැන් ඕනේ අපිට සත්ව පුද්ගල භාවයට ඇතිවෙන සවිඥානික රූපයන් ගැනයි අපේ විදර්ශනාව දිවෙන්නේ. එතකොට දැන් අපි ඒකෙන් ගන්නවා කායගත සතියෙන් ද්වත්ින්සාකාර භාවනාව. ද්වත්ින්සාකාර කියන්නේ 32 ආකාර නිමිති අරමුණු කරන කමටහන. ඔකට අපි තව පැත්තෙන් කියනවා පටික්කුල මනසිකාර පබ්බය කියලාත් කියනවා පිළිකුල් බවට මෙනෙහි කරන එක මෙතෙන්දී දැන් අපි මේ රූපය පිරිසිඳ දකින්න විදර්ශනා කරන්න හදන්නේ අර අපි කිව්වේ ඉස්සෙල්ලා හොඳට නිමිති අපි ගන්න ඕනේ හිතෙන් අර ඒ වීඩියෝ පටේ දාලා තිබුණු විදිහට හදවත කියන්නේ මොකද්ද? වකුගඩුව, අක්මාව, පෙනහලු, බඩවැල්, බඩවැල් දරන එතකොට ආසුචි මෙන්න මේ වගේ දේවල් කොටස් හොඳට නිමිති වශයෙන් ගන්නවා. අරගෙන දැන් අපි මෙහෙම කරනවා. ඒ විදිහට තව පැත්තකින් කේස් ගත්තාම සත්පුද්ගල භාවය අහුවෙන්නේ නැතුව කෙස් කියන ගතිය විතරක් හොඳට අහුවෙන විදිහට හිතට ගන්න ඕනේ. කෙස් ටිකක් කපලා බාබර් සාප්පුවක් හරි පැත්තකට දාපු කෙස් ටිකක් ගත්තොත් මේ අහවලාගේ කෙස් මේ අහවලා මේ අහවල් පුද්ගලයා මේ අහවල් ස්ත්‍රී මේ අහවල් පුරුෂයා කියලා කෙස් ටිකේ අපිට නිමිත්තක් ගන්න පුළුවන්ද? බෑ. අන්න ඒ විදිහට කෙස් කියනකොට ඒ කෙස් ටිකේ කෙස් කියන ගතිය මේ පුද්ගලයාගේ ඔළුවේ තියෙන කෙස් ටික ගැන අහුවෙන්නේ නැතුව කෙස් කියන ගතිය අල්ලගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකයි ඒක ඇති කරගන්න තමයි වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන් බලන්න කියලා කිව්වේ. ඒ ටික ඔක්කොම එකතු වෙලා එනකොට පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ නොවි ස්ත්‍රියෙක්ගේ පුරුෂයෙක්ගේ නොවි මහලු කෙනෙක්ගේ වැඩිහිටි කෙනෙක්ගේ ළමයෙක්ගේ නොවි කිසිම කෙනෙක්ගේ නොවි කෙස් කියන ධර්මතාවයේ අහුවේයි අපිට තේරෙනවද මේ කියන එක අන්න ඒ විදිහට කෙස් කියන ගතිය හිතට ගන්න ඕනේ නැතුව දැන් අපි මේ පේන රූපේ දිහා බලාගෙන මේ කෙස්නේ කිව්වට අපේ හිත යන්නේ පුද්ගලයාගේ ඔළුවේ තියෙන කෙස්නේ මේ කෙස් ටික කෙනාගේ කියන තැනකින් හිත බැඳිලා තියෙනවා. කෙස් ටික කෙනාගේ කියන එක අතහැරෙන්න කෙස් කියන එක කෙස් මිසක කෙනා නෙමෙයි කියන තැනට හිටින්න ඕනේ. තේරෙනව නේද? ඊට පස්සේ ලොම් කියලා කියනකොට මේ ඇඟේ රෝම කූප ගත්තාම ඒ ගතියම අහුවෙන්න ඕනේ. ආය අතේ රෝම කූප අහුවෙන්න බෑ. අත කෙනෙක්ගේනේ. තේරෙනවද? එතකොට ලොම් කියනකොට හිතට ඒ රෝම කූප ගතිය හිතට නගා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. රෝම කූප ගතිය ලොම්. නිය කියනකොට අර මේ ශරීරයෙන් කපලා දාපු නිය පොත්තක් සිහි කරගන්න අන්න ඒ වගේ නිය දත් වැටුණු දතක් සිහි කරගන්නවා වගේ. හැම කියනකොට මේ ටික එකට එකතු කරලා ගුලි කරලා ගත්තාම හැම ගහපු සත්තුන්ගේ හැම කියලා විතරක් ගත්තාම මේ අහවල් කෙනා කියලා අඳුර ගන්න බැරි මට්ටමට හම්බ වෙන්නේ. ඊට පස්සේ මස් කියනකොට ওই කඩේ ඉල්ලලා තියෙන සත්තුන්ගේ මස් කෑලි තියෙන ආන් ඒ වගේ මස් ගතිය. මේ අහවල් පුද්ගලයා අහවල් ස්ත්‍රිය අහවල් පුරුෂයා අහවල් මිනිසයා අහවල් අඳුරුවා කියලා මස් වල හොයන්න බෑ. නහර ওই විදිහට වකුගඩු හදවත කියන මේවා හොඳට නිමිති ගන්නවා. අරගෙන ඒක දැන් වෙනම ටිකක් හොඳට හිතා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකයි ඔය අපි භාවනා කරන්න ඉස්සෙල්ලා මේවා ඉගෙන ගන්න ඕනේ දේවල්. දුවත්ින් සාකාරයේ හැම සුතා දතා වචසා ಪರಿචිතා කියලා මේ හුරු කරන්න කියන ඉස්සෙල්ලා හොඳට මේ දුවත්ින් සාකාරයේ කුණප කොටස් 32 ගැන විස්තර හොඳට අහගන්න කියනවා සුතා. දතා ඒක හිතේ ධාරණය කරගන්න කියනවා. මේ ඊට පස්සේ වචනෙනුත් සජ්ජායනා කරලා කියන්න කියනවා කට ඇරලා මුද්දට හයියෙන් කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු වට්ටි යට්ටි මිංජා වක්කම් හදයන් කියලා හයියෙන් කියන්න කියනවා. එහෙම බැයි නම් කේස් ලොම් නිය දත් හම්මස් නහර ඇට ඇට මිදුළු කියලා මුද්දට බය නැතුව කටේ වැල් බුරුල් යන විදිහට හයියෙන් කියනවා. ඈ කටිනුත් හුරු කරන්න ඕනේ. උඩ ඉඳන් පහතටත් පහත ඉඳන් උඩටත්. කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා කේසා ලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා උඩ ඉඳන් පහතටත් පහත ඉඳන් උඩටත් හොඳට හුරු කරන්න ඕනේ. අනුලෝම ප්‍රතිලෝම. ඈ වචස පරිචිතා හොඳට නුවණින් හිතනවා. හොඳට හිතනවා. කේස් කියන්නේ මෙන්න මෙහෙම නේද මෙහෙම. ඔන්න ওই ටික කරනවා නම් මෙන්න මේ ටික මේ විදර්ශනා කරන්න పూర్ව භාග කොටස් ටික පෙරහුරු වෙන්න ඕනේ. අපි භාවනා කරනවා කියවට එකක්වත් ඇයි අපිට හරියට කරගන්න බැරි? හරියට කරන විදිහට එකක්ක පටන් ගන්නෑ. හරියට කරන විදිහට එකක්ක පටන් ගන්නෑ. ඈ දුටුගම් රජුරු කිරිබත් කෑවා වගේ තමයි අපේ භාවනාව. අර කිරිබත් පන්ති උඩිනේ යටිනේ මැදිනේ කෑවා කියලා කියන්නේ නේ. ඒ වගේ. එහෙනම් හොඳට උවමනාවෙන් ඔයගලන්ට සතර ගෙවා ගන්න ඕනේ නම් මේ ද්වත්ින්සාකාරය භාවනා සම්බන්ධව ඒවා වර්ණ වශයෙන් සටහන් මේව වශයෙන් තියෙන පොත්පත් ඕන තරම් තියෙනවා තැන්වල. ඈ හැම තැන්වලම දකින්න පුළුවන් ගන්න පුළුවන් අපිට උවමනාව නැතිකමයි තියෙන්නේ. කොච්චර ගැඹුරු බණ ඇහුවත් යන්න වෙන්නේ උතනින්මයි. ඒ හින්දා ওই ටික අතහරින්න එපා ওই ටික ඕනෙමයි. ඒ විදිහට හොඳට නිමිති වශයෙන් මේ ද්වත්ින්සාකාර මේ ගන්නවා මේ කොටස් 32 ගැන දැන්ම ගන්නවා. දැන් අපි තාම දක්ෂ මදි ඇස් ඉදිරි පිටට කෙනෙක් එනකොට විදර්ශනා කරන්න. සිහිය දුබලයි වැටෙනවා. පුද්ගලයෙක්ම වෙලයි හම්බ වෙන්නේ. කෙනෙක්ම වෙලයි හම්බ වෙන්නේ. ඇලෙන දේ ඇලිලමයි හම්බ වෙන්නේ. ගැටෙන දේ ගැටලමයි හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි භාවනා කරනවා කියලා අමුතු එකක් අපිට අද කරන්න වෙලා තියෙන්නේ. දැන් අපි අර කොටස් ටික 32 ගැන හොඳට විස්තර ටික දැනගත්තානේ. දැනගෙන දැන් ඔන්න ආනාපාන සතියේ වඩනවා. දැන් ආනාපාන සතිය වඩමේ සමතේ වඩමේ විදර්ශනා කරන කෙනාගේ දැනුම් ටික අර මම කියෝ විදර්ශනා කිරීම නෙමෙයි. කෙස් මෙන්න මේ විදිහට කෙස්වල විස්තර ටික තියෙන්න ඕනේ. ලොම් කියනකොට ලොම් ගැන දන්නවා ලොම් ටික කියන එකේ විස්තර ටික තියෙන්න ඕනේ තමන් ගාව. නිය කියනකොට නිය ගැන දන්නවා ඒකේ විස්තර ටික තියෙන්න ඕනේ. ඒ විස්තර දැන්නේ ඒ විස්තර ටික දැනුම විදර්ශනා කිරීම නෙමෙයි. විදර්ශනා යුද්ධයට යන්න ආයුධ සකස් කරනවා දැන්. යුද්ධය නෙමෙයි තව. හරිද? යුද්ධයට යන්න ලෑස්ති වෙලා කෝට් එක අඳිනවා, බොත්තම් දානවා, බූට් එක දානවා, මේස් දානවා, එතකොට කඩුව ගන්නවා, පලිය ගන්නවා කියන එක යුද්ධ කරනවද? නෑ, යුද්ධයට යන්න සැරසෙනවා. ඒ වගේ දැන් මේ ඇඳ පැළඳ ගන්න ටික තමයි මේ කරන්නේ. කේස්ලෝම්නිය දත් හම්මස් මේවා ටික හොඳට විස්තර කරගන්නවා. දැන් ඒ ආයුධ කට්ටඩ ළඟ තියාගන්නවා. තියාගෙන අන්න සති නිමිති හිත තබාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. හිත අහකට යනවා. ආයෙත් ගන්නවා. ආයෙ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. ආයෙත් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආයෙත් අහකට. ඔන්න අහකට යනවා කියන්නේ කීප දිනක් සිහි වෙලා. ඔන්න ඒ සිහි වෙච්ච වැල අරගන්නවා. වැල කියන්නේ මතක් වෙච්ච එක. යාළුවෙක් කියනකොට යාළුවා කියලා හිතුණට මෙතන තියෙන්නේ මෙහෙම මෙහෙම දේවල් නේද? ඔන්න දැන් නුවණින් ඒ යාළුවා කියන එක දැන් මේ හිතේන තියෙන්නේ මේක මනෝ විතරකයක් නේ සිතුවිල්ලක් නේ කියලා බලන්න එපා. එහෙම මෙහි අනිත්‍යයි සිතුවිල්ලක් කියලා බැලුවට හරියන්නේ නැහැ. මොකද සංයෝජනේ තියෙන මෙහි කෙනෙක් ඉන්නවා කියනක මෙහි පිරිසුදු වෙලා එන්න ඕනේ මෙතෙන්ට. ඒ හින්දා ඔන්න දැන් යාළුවා කියලා මට දැනෙන හිතෙන තැන එතන තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම කොටස් ටිකක් කියලා හොඳට හිතෙන් බලන්න. ඊගාවට සීවනේ කවුද? ඔන්න නෑදෑයෙක් සීවනවා. නෑදෑයා කියන්නේත් මෙහෙමයි. දරුවා මතක් වුණා. දරුවා කියන තැනද බලනවා. ඔනේ ගියේ සිතුවිලි වැල් ටිකේම තිබුණු පුද්ගල භාවය ගැන බැලුවා. එන්න ඒක පැත්තෙන් තිබු ආයෙත් හිතාමතාම සති නිමිතට එනවා. සිහියෙන්ම ආස්වාස ප්‍රසවාස කරනවා. හොඳට වඩන. ආයෙත් අහකට යනකොට ඉඳලා හිටලා ආයෙත් මේ වගේ සිතුවිලි වලක් ගන්නවා ආයෙත් පොලිස් කරනවා. ආයෙත් ආස්වාස ප්‍රසවාස. ඊට පස්සේ ආයෙත් මොකද කරන්නේ? හිතාමතාම නතර කළා දැන් මේ තමන් ඉන්නවා කියන හැඟීම තේරෙනවා. එතකොට මේ මම ඉන්නවා කියලා හැඟෙන තැනද මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා මේ තමන් කියන තැනට තේරෙන තැනට ඔබ්බෙන් පවතින ටික බලන්න. අජ්ජත්තං වා කාය කායන පස්සී විරති බහිද්ධා වා කාය කායන පස්සී විරති අජ්ජත්ත බහිද්ධා වා කාය කායන පස්සී. තමා කියන ශරීරයේත් පේන දෙයට ඔබ්බෙන් බලනවා අනුන් කියලා තැනත් පේන දෙයට ඔබ්බෙන් බලනවා තමන් සහ අනුන් කියන මේ දෙපැත්තම හොඳට බලනවා ආයත් සති නිමිත්ත වඩන. ආයෙත් මේ විදිහට බලනවා ආයෙත් සති නිමිත්ත වඩනවා මෙන්න මේ විදිහට මාරුවෙන් මාරුට මාරුවෙන් මාරුට අරගෙන යනවා ගිහාම ඕගොල්ලන්ට ඒ දැකපු අහපු කෙනෙක් ඉන්නවා කියලා සිහි කරගන්න බැරි තැනකට එන දවසක් තියෙනවා ඇයි එයා දන්නවා විදර්ශනාව හොඳට වැඩුණාම මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් කියන නුවණ එනවා. දැන් අපිට මෙහෙම පෙනුනහම අත දැම්මොත් අහුවෙන්නේ මෙහෙම දෙයක් කියලා. වතුරක් වතුර පොකුණක් තියෙනවා නම් පොකුණට ගහක හරි අපේ හරි ඡායාවක් වැටුණොත් දැන් ඒ ඡායාව අපිට පේනවනේ පේන දේ අල්ලන්න කියලා අපි අත දැම්මොත් මොකද්ද අතට අහුවෙන්නේ? ඈ මොකද්ද අහුවෙන්නේ? වතුර. වතුර නැති පොකුණක් ගැන කියලා තිබ්බොත් මම වතුර තියෙන පොකුණක් ගැන තමයි කිව්වේ. නැත්නම් ඉතින් අහන්න තිබුණා ස්වාමීන් වහන්සේ වතුර නැති පොකුණේ ඡායාව වැටෙන්නේ නැහැ නේ කියලා. ඒකට කමක් නැහැ. එතකොට වතුරකට ඡායාව වැටලා තිබුණු පොකුණේ අපි අල්ලන්න කියලා ගියොත් අපිට අහුවෙන්නේ වතුර මිසක පේන දේ අහුවෙන්නේ නැහැ නේද? හොඳට බලන්න පේ යමක් පේනවා කියන දේ දර්ශනය කොච්චර පටුද කියන එක. හොඳට හිතලා බලන්න වතු යටින් බැලුවොත් වතුර ටික විතරයි තියෙන්නේ. නමුත් ඡායාවක් පෙනී මාත්‍රයක් පේනවා. පේනවා තමයි. නමුත් පෙනීම තුල සැපවත් වෙන්නවත් දුක් විඳින්නවත් ස්පර්ශ කරන්නවත් මෙන්න කිසිමම දෙයක් බෑ. හරියට ඒ ඡායාව පේනවා යම්සේද එච්චරම මේ පෙනීමේ කෘත්‍යය. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් වතුර ටිකක් නම් ඇඟේ හැපෙයි මිසක කවදාවත් පේන දේ අහු වුණේත් නෑ අහු වෙලත් නෑ. නමුත් අපේ නම් මොඩකම තියෙන්නේ පේන දේම යගේ හැපුණේ ඇල්ලුවේ කියන තැනකින්. දැන් ওই අරමුණක පෙවුනට අනිත් තැන්වල පේන්නේ ඒ වතුරේ ඡායාව පෙවුනා වගේ හොඳට දැනගන්න හොඳට දැනගන්න එතන පිහිටා සිටින එළඹ සිටින තන වතුර වගේ වතුරේ මෙහෙම ඡායාවක් පේනවා වගේ මෙතන දැන් මෙහෙම කමටහන වඩන යෝග්‍යයට පිහිටා සිටින තැන එළඹ සිටින තැන කුණුප කොටස් 32මයි කුණුප කොටස් 32 උඩ එළපු ඡායාවක් මේ පේන ඡායා මාත්‍රයක් මේ දර්ශනය. මෙයාට කවදාවත් පේන දේ අල්ලන්න බෑ. මෙයා දන්නවා අත දානකොට අල්ලුවොත් අහුවෙන්නේ මොකද්ද? කුණුප කොටස් 32 කියන තැනට නුවණ එනවා. පැත්තකට ගියාම වතුරේ තියෙන ඡායාව සිහි කරලා අපිට යන්න පුළුවන්ද? බෑ. දැන් තියෙන්නේ වතුර මිසක ඡායාව නැහැ කියන නුවණ එනවා. ඒ වගේ දැකපු දේ සිහි කළා යන්න බෑ. යාට දැන් තියෙන මෙහෙම අසුබ කොටස් ටිකක් මිසක මං දැකපු දේ නෙමෙයි කියන එක දන්නවා. ආයෙත් වතුර නිසා ඡායාවක් වෙනවා වගේ කුණප කොටස් 32ක් තියෙන තැනක මෙහෙම පෙනෙයි. නමුත් එතන තියෙන්නේ පවතින්නේ මෙහෙම දෙයක් කියන නෝන එන දවසක් තියෙනවා. මේ විදිහට අජත්තං වා බහිද්දා වා අජත්ත බහිද්දා වා කොටස් ටික වඩනවා. ආය නිකනුත් ඉන්න සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කයේ ඇතිවීමත් බලනවා කය කියනකොට මේ gedi පිටින් අපිට හම්බෙච්ච එක නෙමෙයි ඒ කුණුප කොටස් 32ක් හැටියට පෙනෙනවා නම් ඒ කුණුප කොටස් 32 බලනවා දැන් මේ පුද්ගලයෙක් නෙමෙයි පුද්ගල භාවය දැන් වෙනම උදුරලා අපි ගන්නෙ නෙමෙයි කනබුන ආහාරය නිසායිනේ හැදෙන්නේ. එතකොට හොඳට පේන මේ කේස් ලොම් නියදත් කියලා බලපුවා පවතින කනබුන ආහාරය නිසායි. සමුදේ ධම්මනුපස්සීව කායස්මේ විහෙරති. වාය ධම්මානුපස්සව කායස්මෙන් විරති මේ කනබුන ආහාර නැතිනකොට මේක නැති වෙනව නේද කනබුන ආහාර නිසා මේ ටික හැදෙනවා කනබුන ආහාර නැති වෙන නැති වෙන දැන් මේ පුද්ගල භාවය ගැන නෙමෙයි මේ විදර්ශනාව නුවණට අහු වෙන රූපයයි ආහාරපත්යෙන් කියලා බලන්නේ දැන් මේ ඇහැට පේන දර්ශන මාත්‍රය අපිට මේ ලෝක සිද්ධියනේ මේ විදර්ශනාව නෙමෙයි මේ පේන දෙයට ඔබෙන් හම්බ වෙන සිද්ධිය තමන් හිතින් උපදවා ගන්න නුවණින් උපදවා ගන්න රූපයයි මේ ප්‍රත්‍ය බලන්නේ. මෙහෙම රූපයක් හම්බ වෙන තැනක එයා නුවණින් රූපයක් හදා ගන්නවා මොකද්ද? මෙතන තියෙන්නේ මෙහෙම එකක්. මග කියනක ඉපදිලා නැහැ උපදවා ගන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. මෙහෙම ලෝකයක් මෙහෙම රූපයක් ඉපදිලා නැහැ කොහෙවත් තමන් මෙහෙම රූපයක් හදා ගන්න ඕනේ. කෙලෙස් ඇති නොවන Tamanටම කෙලෙස් ඇති නොවන විදිහට ජීවත් වෙන ක්‍රමයක් Taman හදා ගන්න ඕනේ. තේරෙනා නේද? ඔන්න කනබුන ආහාරය නිසා හැදෙන ආහාර නැති වෙන නැති වෙනවා කියලා බලනවා. මේ විදිහට බලනකොට අත්ති කායයතුව පනස සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍ය පුද්ගලයක් නෝ කය පමණක් ඇත්ත යන සිහිය හොම්පින් එළඹ සිටිනවා මෙයාට. මෙහෙම කරගෙන යනකොට හිත වඩ වඩ කුණප කොටස් 32ක් පේනවා. හේතුඵල ධමයක් තියෙනවා සත්ව පුද්ගල භාවයකින් තොරව වෙනම කෑල්ලක් වෙනම ටිකක් එයා දකිනවා. අත්තිකායෝතුව පනසසති පච්චපට්ටි කහෝති. එතකොට යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. සිහිය නුවණ තව තවත් මත්ත්‍මයාගේ වැඩෙනවා. නචකින්ච ලෝකේ උපාදීති. දැන් මේ ලෝකයේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්න මේ අම්මය තාත්තය අයියය අක්කය දුවය පුතාය මමය කියලා ගන්නෑ. ඒවම් පිබික්ඛේ බික්ඛු කායේ කායනුපස්සී වෙනති මහන්නේ මහනතෝ මෙන්න මෙහෙම කායේ කායano බලන්න. කියලා ඔන්න ඔය කියපු ක්‍රමය. තේරණේ? දැන් ඔය විදිහට විදර්ශනා කරන්න දැනුම තියාගෙන උපදින උපදින අරමුණු වල මේ විදිහට නුවණින් බලන්න. මේ විදිහට කිව්වේ හම්බ වෙන දෙයට ඔබෙන් බලන්න ඕනේ. ආයෙත් හිත වඩන. ආයෙත් බලන. එක තැනක ඉඳගෙන කරන්නේ මොකටද? ඇහෙන් දකින්නකොටම තාම පේන දෙයට ඔබෙන් යන්න තරම් අපේ සිහිය බලවත් වෙලා නැති නිසා. මෙහෙම කොච්චර කාලයක් කරන්න ඕනේද? ඇහැ පරිහරණය කරන තැනට එනකොට වෙනදා වගේ පේන දේ තුල හිත රැඳෙන්නේ නැතුව පේන දේට ඔබ්බෙන් පවතින දේ දකින මට්ටම ඉදිරිපත් වෙන තැනට යනකම් කරන්න. හිත වඩවඩ නුවණින් බලන්න තමන්ගේ කමතහන සාර්ථකයි කියලා කියන්නේ කොතනද? ඇහින් බලනකොට වෙනදා වගේ පේන දර්ශන මාත්‍රය තුල හිත රැඳෙන්නේ නැතුව බලන සිද්ධියේදී පේන දෙයට ඔබෙන් නුවණ පසහා කරගෙන යන තැන දක්වා කරන්න වෙනවා. හිතේ කොච්චර වැඩුවත් පේනකොට තාම පුද්ගල භාවය රැඳෙනවා අහු වෙනවා කියලා තව කල යුතුයි. නතර කරන්න එපා. මොකද හිතේ තියෙන අත්දැකීම තමයි මෙහෙන් හම්බ වෙන්නේ අපිට. කියන්නේ හිතේ තියෙන අත්දැකීමේ කෙලෙස් බර ගතිය තව තියෙනවා කියන එකයි මෙහෙන් බලනකොට පුද්ගලයාම හම්බ වෙන්නේ. පුද්ගලයාම කෙනාම හම්බ වෙන නිසායි පේන දේ තුල පමණක්ම හිත රැඳෙන නිසායි රැඳිලා තියෙන නිසායි අපිට ඇලීම් ගැටින් දෙකටපත් වෙන්නේ. ඇලීම් ගැටින් දෙක ඇති වෙන්නේ. පේන දේ තුල මේ විදිහට ඇත්ත දකින මට්ටමට නුවණ ඉදිරිපත් වෙනවා නම් අර වතුරක තියෙන ඡායාව දකිනවා වගේ මේ පේන සිද්ධිය ඇහැට පෙනීම මාත්‍රයක් විතරයි කියලා දකිනවා නම් තියෙන කුණප කොටස් 32ක් කියලා දකිනවා නම් ආය හම්බ වෙන පුද්ගලයා කෙනා එක ගහගන්න හෝ ඉන්න පුද්ගලයෙකුට ගහන්න යනෝ හෝ කියන එකක් නම් වෙන්නේ වතුරේ පුද්ගලයෙක් පේන්න ඉන්නවා නම් තරහකාරයෙක්ගේ ඡායාවක් වැටුණ කියන්නේ අපි වතුරට ගහන්න යනවද? දන්නව පෙවුනත් මෙතන තියෙන්නේ මොකද්ද? වතුරනේ. ඒ වගේ මෙහෙම පෙවුනත් පේන දෙයට ඔබෙන් තියෙන්නේ මෙහෙමයි කියන නුවණ දකින්න තැන එළඹ සිටියොත් ගහන්න යනවද අපි? රාග වශයෙන් අත දික් කිරීම නතර වෙන්නේ එදාට. පේන දේ අල්ලන්න යන එක අතර නතර වෙන්නේ එදාට. ඉතින් ටික ටික හරි අපි දැනගෙන තියෙන්න ඕනේ මෙන්න මෙහෙම තැනකට යන්න ඕනේ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔන්න ওই විදිහටත් හිත වඩන්න. විදර්ශනා කරන්න. ඒ විදර්ශනා කිරීමට තමයි අර පටියෙන් බලපු කුණුක කොටස් ටික උපකාරී වෙන්නේ. එතකොට ඊට අමතරව ආනාපාන සතියෙන් වඩන්න උදව් වෙන්න. මම ඉතින් භාවනා කරන හැටි ගුඩ කියලා තියෙනවා. ඉතින් තේරුමක් නැහැ. ලබන මාසෙටත් ওই ටික කිව්වත් ආයෙත් ඕගොල්ලෝ උතනමම තමයි හැබැයි. නමුත් දැන් මේකෙන් හරිය අපි දැනුමක් ඇති කරගන්න ඕනේ. එහෙනම් ඉස්සලා දුවත් නිසාකාරය ගැන හොඳට වර්ණ වශයෙන් සටහන් වශයෙන් මේවා මේ ටිකේ නිමිති ගන්න ඕනේ හිතින් හුරු කරන්න ඕනේ මේ ලක්ෂණ ටික ගන්න ඕනේ එකතු කරන්න ඕනේ විස්තර ටික කියන තැනින් මේ අනුක්‍රමයෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ තමනුත් ටික ටික හරි හැදිලා එන්න උත්සාහවත් වෙන්න ඕනේ අන්න එහෙම ඇවිල්ලා අපි මේක කරන්න ගත්තොත් නම් අපිට ගොඩ යන්න පුළුවන් නැත්තම් ඉතින් අර උදේ කිව්වා වගේ ස්වාමීන් වහන්සේට ඕනනම් ඉතින් කැමතිනම් අපිව නිවන් දක්කන්න කියන තැනකින් හිටියට හරියන්නේ නැහැ. ඉතින් දැන් අද නම් වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේට ඕනේ නම් කැමති නම් ඉතින් අපිව නිවන් දක්කන්න කියන වගේ තැනකින් ඉන්නේ. ඉතින් එහෙම තව කෙනෙක්ගේ කැමැත්තෙන් නිවන් දකින්න බෑ නිවන් දක්කන්න බෑ තමන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ. කියන්න පුළුවන් හැම විදිහටම කියලා තියෙනවා. සරලයි කියලා ඌට වඩා සරල කරන්න ක්‍රමයක් නැහැ. මම කියන්නේ අපි මෝඩයි. මෝඩ අපේ මනසට තේරෙන තැනටම මේක සරල කරන්න පුළුවන් නම් ඒ දර්ශනයත් මෝඩයි. ඒ ඉතින් අපි ගොඩාක් මෝඩ නම් සසර යන්නේ ඒ අපිට තේරෙන තැනටම යමක් තේරෙන ගැට්ටට ගන්න පුළුවන් කියනකොට ඒ කියන්නේ මෝඩකමේ මට්ටමටම ඇවිල්ලා. ඉතින් අපිට එහෙම බෑ මේ ධර්ම දහම අර්ථය ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා එතනින් එහාට ලෙහන්න බෑ. දැන් මේ කියවු මට්ටම එහෙම ගැඹුරු කියලා එකක් නැහැ. මේකේ උවමනාව නැතිකම තමයි කෙනෙකුට තියෙනවා නම්. ඈ නැත්තම් කිරිසප්පයක් වුණොත් හොඳට අහගෙන හිටියොත් නොතේරින්න නම් බෑ තේරෙන්න ඕනේ. එහෙම නොතේරුණා නම් ඒ අපි උවමනාවක් ඇතුව අහලා නැහැ. සවන් දීලා නැහැ. හිතෙන් මෙනෙහි කරන්න නැතිකම හින්දා. කරන්න බැරි දෙයක් කිව්වෙත් නැහැ. මේ පිටියට නගිනවා වගේ යමක් කිව්වද අපි? ඒ ඉඳ හැම දිනාම බොහොම වුමනාවෙන් බොහොම ආදරෙන් සසර ගෙවා ගන්න ඕනේ කියන සිත් ඇතුව මේ ටික පුරුදු කරන්න පුහුණු කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි.